පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ඒ හිම්බන්දා අර දිගමනුල්ල ඉඳලා ආපු මහත්තයාව මම මගේ කාර් එකෙන් එහාට මෙහාට අරන් ගියාට සල්ලි දෙනවයි කිව්වා. කීයක් දුන්නත්? කීයක්වත් දුන්නේ නෑ මුදලාලි. ඈ? ඒ තියා මහත්තයාගේ ඩක්කු කාර් එක හදාපු මෙකැනික්ුන් නැගේ ගාස්තුවත් මුදලාලිම ගෙවයි කියලා ඇදලා ගියා යන්ට. මොනවා? ඔව්. ඒ මහත්තයා නිකන් 1000ට අරගෙන 100ට වික්කා වගේ යොක් වෙලයි මා එක කතා කෙරුවේ. වැඩේ හරි. ඒ කියන්නේ ආරච්චිල මට හොරෙන් දිගමඬුල්ලේ කෞරාලගේ පුතාට විසෝව බන්දලා දෙන්න ගිය කාරණාව අමාරයි. <laughs> දැන් තියෙන්නේ මගේ සිරිමල්ව මෙහාට ගෙන්නලා හිටා මොන જાතියෙන් හරි මේ කාර් එක හදාපු සුවාරිස් බාසුන් නැහැ මේ මේ බිල මුදලාලිට දෙන්න කිව්වා මොනවා මොනවා කාර් එක හදාපු බිල මට දෙන්න කිව්වා ඇයි මට දෙන්න කිව්වේ මුදලාලි කියාපු හින්දායි කිව්වා ඒ දිගා මඩුල්ලේ මහත්තයාගේ කාර් එක සෙපයාරි කෙරුවේ ඒ හින්ද මුදලාලි ඒ සෙපයාරු වැඩේට වග කියන්න ඕනේ කියලා සුවාරිස් කිව්වේ මේක යකාගේ වැඩක් නේ ඒ කබල්කාරක අයිතිකාරයා ආරච්චිලගේ දුව බිසෝ කසාද බඳින්න එන බනමාලයන්. ඉතින් මම මොකටද මේ අනුන්ගේ කාර්යයක බිල ගෙවන්නේ? ඒක දෙනවා ආරච්චිලට. බොට ඇහුණද ඉම්බන්න? ඇහුණ ඇහුණ මුදලාලි. හ්ම්. උඹ ගෙහින් ආරච්චිල මහත්තයාට කියහන් අර දිගා මණ්ඩලයේ ඉඳලා ආපු අලුත් මනමාල මහත්තයාගේ කාර්යක කැඩිලා ඒක මං හින්දා සුවාරිස් බාස් හදලා දුන්නයි කියලා. ඉතින් ඒ කාර්යක හදලා දුන්නාට පස්සේ මොකද වුනේ? උඹ දන්නවද? කාර් එකට නැගලා ස්ටාර්ට් කරලා චුරුචුරු ගාලා ලෑල්ලට පාගලා ගියා යන්ට. <laughs> ඒ යන්ට කලින් මොනවද කිව්වේ? යන්ට කලින් ඔව් මේ යන්ට කලින් කාටද මන්ද බැන්නා තමයි. මටද බැන්නේ. මගේ නම කිව්වද? නෑ නෑ නෑ මේ ආරච්චිලා මාමා කියලා. ඒ හරි. ඒ කියන්නේ අලුත් බෑනට මාමණ්ඩියාව එපා වෙලයි ගිහිල්ලා තියෙන්නේ. <laughs> දැන් මේ කාර්යක සැපයක් කරපු එකේ පිළගවන්ට කීවම මාමණ්ඩිටත් දෑනන්දි එපා වෙයි. ඒ ඉන්කොල්ලා. හ්ම්. සුවාරිස් මැකැනිස්ගේ කාර් බිල කීයද? ලොකු ගාණක් මොදලාලි. ඉලක්කම් ඉලක්කම් 6ක ගාණක්. <laughs> ඒ ආයත මාත් එකතු කරනවා ඉලක්කම් හතරක්. ඔබ මේක අරන් ගිහින් ආරච්චි මහත්තයාට දීලා මේ ගණන වහාම ගෙවන්ට කියලා මං කීවයි කියහා. ඵලයක්. ඵලයක් විගහද? ඇයි ඇයි මේ සුවාරිස් මැකැනික්ගේ බිල මුදලාලි ගෙවන්ට කියන්නේ කියලා ඇහුවොත් මම මොනවද කියන්නේ? කියාන් මේ මනමාලයාගේ කාර් එක මම හදන්ට කියාපු හින්දායි සුවාරිස් බාස් එක හැදුවේ කියලා. හ්ම්. බඩ තේරුණාද? ඒ ඒ මේ අන්න එනවා ආරච්චි මහත්තයා. ආ මුදලාලිම දෙන්නකො මේ සෙපයාරු බිල. කොහේ හරි ගෙනින් ඕක. මේක දෙන්න කලින් මගේ ගානත් එකතු කරලා මට කියන්න දෙයක් තියෙනවා ආරච්චිලට. බහපන් ඔය දොර. ඒයි හිම්බණ්ඩා හිම්බණ්ඩා කොඹේ ලොක්කා උඹේ කන ඇහෙන්නේ නැද්ද ඒකද? කාමරේ ඉඳගෙන ණය ගණන් හදනවා. කියහන් ආරච්චි මහත්තයා ඇවිල්ලා අඬ ගන්නවායි කියලා ලොකු වමනාවකට. එහෙමයි එහෙමයි. මුදලාලි මහත්තයා මේ මේ ආරච්චි මහත්තයා ලොකු වමනාවකටයි ඇවිල්ලා ඉන්නේ කිව්වා. ඒයි කොල්ලා උඹ දැක්කද අර දිගමඩුල්ලේ ඉඳලා ආපු මහත්තයෙක් මේ පැත්තේ ඉන්නවා. ඈ කලිසම් මහත්තයෙක් නිකන් රෙදි මහත්තයෙක් නෙවෙයි. ආ අර අර කබල්කාරකේ ආපු මහත්තයාද? ඈ මොනවා බොල? කබල්කාරකේ කිව්වා ඒ මහත්තයානේ. ඒක කබල්කාරකක් කියන්නේ උඹ කොහමද දන්නේ? මේ කියන්නේ ඒක ඉත්තක් කරනකොටම තක තක තක තක තක ආස් ගාලා නැවතුණානේ. ඊට පස්සේ කඩේ හිටිය මිනිස්සු දාලා ආන් අර කන්ද උඩට තල්ලු කරලා තල්ලු කරලා ඊට පස්සේ පල්ලමට තල්ලු කරුවා. ඒත් ඒක දිව්වේ නෑ. පස්සේ ඉතින් අපේ මුදලාලි මහත්තයා පහල කඩ වීදියේ අර සුවාරිස් මැකැනික්ගේ ගරාජ් එකට ඇදගෙන ගිහින් දාලා සිපියාරු කරුවා. දැන් ඒ සුවාරිස් මැකැනික්ගේ සිපියාරු ගාස්තුව වහාම ගෙවන්න කිව්වා. අන්න මේ බිල දැකලා අපේ මුදලාලිට මේ 84000ට නැගලා ඉන්නේ. ආ ඒ කියන්නේ ස්වාරිස් මෙකැනිස්ගේ සෙපාරු වලට ලොකු ගාණක් අය කරන හින්දාද 84000ට නැගලා ඉන්නේ. ඒක ඉතින් ආරච්චි මහත්තයාම ඇහුවනම් නේද හොඳ? කතා කරහම් මුදියන්සට කතා කරහම් මට රාජකාරී තියනවා කුරන්ට. මුදලාලි මහත්තයා මුදලාලි මහත්තයා මේ ආරච්චි මහත්තයා කියනවා රාජකාරී තියෙනවායි කියලා. කොහෙද ගියේ? අර දිගමනුල්ල ඉලන්දාරියෙකුට එන්ට කියලා මග ඇරියද? මම මා මං ඒ ඉලන්දාරියට එන්ට කීවේ හෙට නේද? ඈ මගෙන් අහන්නේ. මම මේ අහස පොලොක් නොදන්න කිරිසප්පේ කවුද ඒ කියන ඊලන්දාරිය? ඇයි මිනිහට මෙහාට එන්ට කිව්වේ? ඈ? රාජකාරියකටද නැතිනම් වෙන මොනවා හරි පළහිලවකටද? ඇයි මුදියෝ මං කීවේ නැද්ද දිගා මඬුල්ලේ කෞරාලගේ පුතා ගැන? කවුද කිව්වේ? කොහෙද කිව්වේ? මොනවද කිව්වේ? මුදියා උඹේ සිහි කල්පනාව අඩු වෙලාද හැබෑට? කොහෙත්ම නැහැ. <laughs> එහෙම අඩු වෙලා නම් මේ වෙලහෙලඳාන් ගණන් හිලව් ලියන්ට කියන්න මට බැරි වෙයි. දැන් බලනවා මේ අර පහළ කඩවීදියේ ගරාජ් එකයි සුවාරිස් මෙකෑනි. ඒවල තියෙන සෙපයා රුබිල දිහා ඈ රුපියල් 4999යි. මං අහන්නේ ඇයි මට ඔය අනම්මනම් බිලක් දික් කරන්නේ? ඔබට පිසුද කියලායි මං අහන්නේ. පිසුද? ඔව්. මෙන්න මේ මේ ගාන වහම ගෙවන්න කියලායි මම මේ බිල දික් කරන්නේ. තේරුණාද? <laughs> දාපන් ඔන්න ඕක කුණු බාල්දියට මං මොනවා සෙපයාරු කරලාද රුපියල් රුපියල් කී දහද 4999යි සත බොට නම් පිස්සු මුදියන්සේ බොට නම් පිස්සු කාලද බීලද 4900ක බිලක් මම ගෙවන්නේ ඈ මේ 4900 බිල මට නෙවෙයි මං ගෙවන්ට කියන්නේ. එහෙනම් සුද්ධෝ මුලින්ම ලංකාවට පතලවාපු හද්දා පරණ කබල් කාර්යයක මිනිහා ඇවි. ඒක මුවන් පැලස්ස හන්දියේදී හාන්සි. ඒක කඩාගත්තු ඔහුගේ අලුත් බෑනන්දියා කියන ඔය දිගාමඳුල්ලේ කෞරාලගේ පුතාගේ ඒ කාර්කබල කොට උඩ දාලා මේක මහා අnder දෙමළ කතාවක් නේ මුදියන්සේ ඈ මුදියෝ දිගා මඩුල්ලේ බෑනගේ කාර් එක කැඩිලා ඒක සෙපයාරු කෙරුවට උඹට ටිකක්ම මොකද්ද මට මේ ගාස්තුව ගෙවන්න කියලා බිලද්දි කොරන්ට ඈ කියපන් කියපන් ඔන්න ඕකද තමයි කියන්නේ කළ හොඳ පස්සෙන් ගලවනවයි කියලා ඇයි ආරච්චි මස්සිනේ උඹේ ඔය අලුත් බෑනන්දිගේ කාර් කටුව කැඩිලා මිනිහ අතරමං වුණා උඹ කොයි දිල්ලිය ගියාද කියන්න දන්නේ නැතුව ඊලන්දාරියා මුවන් පැලස පුරාම ඇවිද්ද හෙම්බත් වෙනකල්. මං ගම් සභාවේ නඩුවකට ගිහින් එතන හිර වෙලා හිටියා ඉවර වෙනකල්. ෂෑ. මං ඒ ඊලන්දාරියාට එන්ට කීවේ අද නෙවෙයි. හෙටයි මං හිතන්නේ. ඈ. අදද? හැබැයි තම හෙටද? දැන් ඔය දවසක වෙනස මගේ මායියා ලොකු දැනගත්තොත් මාව නටවයි මං කටවරද්දා ගත්තයි කියලා. මේ අද කීයද දිනේ කියලා මට කිව්වනම් ඒ මොන වුණත් මට කමක් නැහැ. ඔය රුපියල් 4900 බිල මට ගෙවලා දාන්න. ඇයි බොට ගෙවන්නේ? උඹද සුවාරිස්? මම මේ කබල් කාරක මගේ කාරක පස්සෙන් කොහුලනු දාලා ඇදගෙන ගිහින් සුවාරිස්ට ඒක හදලා දෙන්න කියලා. දැන් සුවාරිස් මැකෑනිස් මගේ පස්සෙන් එනවා සල්ලි ඉල්ලගෙන. ඇයි ඉතින් ඒ ගණන ගෙවලා දාන්නේ නැත්තේ? මටද කියන්නේ ගෙවලා දාන්න කියලා. නැතුව වෙන කාටද? උඹ කීවනම් සුවාරිස්ට කාර්යක සෙපයාරු කරන්න කියලා. ඒකේ වගකීම උඹේ නෙමුදියෝ. මං යන්නම්. මං ඔය වෙලාවට තමයි මගේ යස්සේ ආවේශ වෙන්නේ. බොලම් ආරච්චි මස්සිනා ඒ කබල් කාර්කේ උඹේ බෑනයි කියන මේ දිගමඩුල්ලේ කෞරාලගේ පුතාය කියන අධික කලිසංකාරයා ආවේ ආරච්චි මාමන්දි හොයාගෙනයි. මාමන්දි. මගේ සිරිමල් වතාරච්චි මාමන්දි කිව්වා නම් තව කමක් නෑ. මෙර කොහෙද හිටපු එකෙක් බෑනන්ටි කරගන්න මොනවද මොනවද උඹ ඔය සුටුපුටු ගාලා කියවන්නේ ආ මොනවා කියවන්නද මම මේ උඹේ නම්බුව තියන්න ඕන හින්දා නේද ඒ හාදියාගේ කාර් එක පුළුවන් ඉක්මනින් හදලා දෙන්න කියලා සුවාරිස් ගරාජ් එකට ඇදගෙන ගිහින් දැම්මේ. ආ ඒක බොහොම හොඳ වැඩක් මොදියෝ. මගේ නම්බුව තියාගන්න උඹ අත දීපු එක ලොකු දෙයක්. මේ බිලේ සල්ලි සේරම ගෙවලා හිටියානම් හොඳයි. නම්බුකාර ආරච්චිල මාමන්. ඒක හරි නෑනේ මොදියන්සේ. උඹ මගේ නම්බුව තියන්ට උදව්වක් කෙරුවා ඒ උදව්වට මං සල්ලි ගෙවන එක හරි නෑනේ. ඒක කැතයි. චී චී චී චී. මේ ඔන්න ඔය බිල ගෙවලා දාපම් මුදියෝ. මං එක තඹ සතයක් ගෙවන්නේ <laughs> මං ගෙවන්නෙත් නෑ. මම මොකටද ගෙවන්නේ? මම කිව්වා ස්වාරිස් මැකැනිස්ට කාර් එකක් හදන්න කියලා. අනික උඹ මගෙන් ඇහුවද ඒ කාර්යක හදන්න සුවාරිෂ්ඨ දෙන්නද කියලා? ඔය බලහල්ලකෝ මේ මිනිහා කියලා කතාව. මේ මිනිහට නම් පිස්සු. උඹ ඔය මිනිහා මිනිහා කියන්නේ මේ දිස්ත්‍රික්කුවේ මුවන්පැලස්ස වසමේ හෙඩ්මෑන් කියලා මුලාදැනයටයි උඹ ඔය මිනිහා මිනිහා කියලා කියන්නේ. එහෙමයි හෙඩ්මෑන් උන්නේ. දැන්වත් මේ බිල ගෙවල දාලා ඔය මුලාදෑනිකමේ නම්බුව තියාගන්නවා. තේරුණාද? මේ අහපම් මුදියෝ මගේ නම්බුව තියා ගන්න හැටි මට උගන්නන්න ඕන නැහැ. හෙට්මෑන් දැන්වත් ඔය සුවාරිස්ගේ බිල ගෙවන දාන්න. හ්ම් නැත්තම් සුවාරිස්ගේ මට බේරෙන්න බැරි වෙයි. මේ අහසක් පොලොවක් දන්නේ නැති බිල කොහොමද මං ගෙවන්නේ ඈ? බිලේ විස්තර මේ ලියලා තියෙන්නේ. හ්ම් මං කියවන්න විස්තරේ. කාර්බියුටරේ පැට්‍රෝල් පොම්පේ ස්ටාර්ටරේ කිල්ට් එකද ආ ක්ලච් බැටරිය තව රේඩියේටරේ එක ඔය කියන එකක්වත් මොනවද කියන්න දන්නේ නැතුව මම මොකටද ඔය ගාස්තු බිල ගෙවන්නේ ඈ ඔන්න බර කරත් එක හරි බර භාගයක හරි තිරිංග පොල්ල ගැන නැතිනම් රෝද පට්ට මම යහපම් මස්සිනා මේ කාර් එක උඹේ බෑනන්දි වෙන්න පැලැස්සට ඇවිත් මාමන්ඩියාව හොයාගන්න මුළු යාය පුරාම ගිහින් පැස්ට්‍රෝල් පුච්චගෙන කාර් එක හොඳටම ගිනියම් වෙලා දුම් දාලා නැවතුණා. බැලින්නම් රේ රේ රේඩියේටර් එකේ හිලා. ආ රේඩියෝ කියන්නේ ගුවන් විදුලි කතා පෙට්ටියකුත් තිබුණද කාර් එකේ? රේඩියෝ නෙවෙයි. නේද? රේඩියේටරේ කියන එක හිල් වෙලා වතුර නැතුව කෝච්චියක් වගේ දුම් දාලා නැවතුණාලු. මගේ කඩේට බඩු ගන්නට එන මිනිස්සුයි මට කීවේ දිගා මඩුල්ලේ ඉඳලා ආරච්චිල හොයාගෙන මහත්තයෙක් කොහොඹ ගහගාවේ ඉන්නවයි කිය. පාස්සේ මම මගේ කාර් එකේ ගිහින් හෙලුප් කෙරුවා. ඒ කියන්නේ වතුර දාලා කාර් එක නිමුවා. නෑ මස්සිනේ. එහෙනම් හෙලුප් කියන්නේ උදව් කෙරුවා කියන එකයි. ආ ඒක හොඳ වැඩක්. ඒක හොඳ වැඩක්. කවුරු හරි අමාරුවේ වැටිලා ඉන්න කෙනෙකුට උදව් කරන එක මිනිස්යාගේ සිරිතක් නේ. පස්සේ මං කොහුලනු කඹේකින් ඒ කබල් කාර් එක ගැට ගහගෙන ඇදගෙන ගියා සුවාරිස්ගේ ගරාජ් එකට. පංකාදුයි පංකාදුයි. හා ඉතින් ඉතින් සුවාරිස් කියාපු දේවල් විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. නැතිනම් මේ බිලට සල්ලි දීලා ගෙදර යන්න. මොනවද සුවාරිස් කීවේ? මුදලාලි මහත්මයෝ මේක පරංගියා කෝට්ටේට ආපු කාලේ හදාපු කාර් එකක්. මේ කාර් එක හදන්න මං අත ගහන්නේ නැහැ. මේක සුදු ගෙඩියෙක් අහක දාපු යකඩ ඩක්කුවක් කිව්වා. සුවාරිසා දන්නවද කාර් එකේ ආවේ මගේ දූ බඳින්ට ඉන්න මනමාලයා වගේ. හ්ම්? සුවාරිස්තියා මම්ව දැනගෙන හිටියේ නෑ. ඒ හාදියා බිසෝගේ මනමාලයා කියලා. ඇයි මුදියෝ මං බොට කී සැරයක්ද කීවා කෞරාලගේ පුතා ගැන? කොහෙද? උඹේ කල්පනාව තියෙන්නේ කොහෙන් හරි ලාභ හොයන්ට එකට 100ක්. හරි. එහෙනම් මේ බිල ගෙවලා හිටන් මං මං ඇයි මේක ගෙවන්නේ? ඈ මොකද්ද මේ කියන කතාව? උඹද කාර් හදන සුවාරිස් ඈ? සුවාරිස් මෙකැනිස් බෑ කිව්වා ඒ කබල් කාරකට අත ගහන්න. පස්සේ මමයි කීවේ කොහොම හරි කාරක දුවන්ට හදන්න කියලා. එහෙම කීවනම් ඒ ඉල්ලීම කෙරුවේ උඹයි මොදියෝ. ඔන්න ඔය ගණන කෙවල දාලා නිදහස්යන් ඕකේ. මොනවා? ඔව්. ආරච්චිලාගේ නම්බුව තියාගන්න මං උදව් කරුවා මදිවට කාර් කබල හදාපු බිලත් ගෙවන්න. ඒවා සුම්මා. <laughs> සුම්මා කියන්නේ දෙමලෙන් නිකං කියන එකයිනේ. ආහා හා එහෙමනම් ඔන්න ඕක නිකන් අහක දාලා නිකන් ඉන්නවා මුදියෝ. ඒක යකාගේ කතාවක් නේ. ගොලන් ආරච්චි මස්සිනා මම උඹේ නම්බුව රකින්න නේද අමාරුවේ වැටිච්ච ඒ අලුත් බෑනාගේ කාර් එක හදලා දෙන්න කියලා සුවාරිස්ට කීවේ ඈ. ඒ බෑනා කාර් එක හදාපු ගමන් ටිකක් දුවලා බලන්න ඕන කියලා ඇදලා ගියාලු යන්න දිගා මඩුල්ලට. ආ ඒ ඉලන්දාරියට දිගා මඩුල්ලේ හුඟක් වැඩ ඇති. ඒකයි යන්න ඇත්තේ. එහෙමනම් ඇයි කාර් එක දුවන්ට හදලා දීපු සුවාරිස්ගේ බිල ගෙවලා දාලා නොගියේ? මේ ප්‍රශ්නේ සුවාරිසුයේ ඉලන්දාරියයි බේරගත්ත දෙන්. හ්ම් මම යනවා යන්ට. මේ මොදලාලි මහත්තයෝ කාර් හදන සුවාරිස් බාසුන් නැහැගේ දෙවෙනි බාසුන් නැහැ ඇවිත් අර කාර් එකේ මේ ගොරෝසුව බාස මේ කවුද මන්දා මූණ දැකහම බය හිතෙන බාසුන් නැහැ කෙනෙක් අර අතන බලන් ඉන්නවා යකඩේකුත් අතේ තියාගෙන ඉන්නේ. අප්පච්චියේ අර අර ගොරෝසු මිනිහා නේද? මිනිහා නහයට අහන්නේ නැති නපුරෙක්. මේ මිනිහා එවලා තියෙන්නේ අර කාර් එක හදාපු ගණන ඉල්ලන් යන්න. මොකද කියන්නේ? මේ මේ හීම් බණ්ඩා. උඹ කීවද මේ ඇතුලේ ඉන්නේ මුවන් පැලස්සේ ආරච්චි මහත්තයා කියලා? ඔව් ඔව්. ආ ගුරුසු බාස් බය වුණාද මං ඉන්නවයි කිව්වම? නෑ නෑ. මේ කොයි නරියා හිටියත් කමක් නෑ. අර කාර් එක හදාපු එකේ ගණන ගෙවනවා නම් හොඳයි ඒවා. හ්ම්. දැන්වත් තේරුණාද මේ බිලේ තියෙන දරාරුම්කම? ඒ ගොරෝසුවා තව තුන් හතර දිනකුයි සේරම වැඩ දාලා ඒ කාර්යක සෙපයාර කෙවි. මගේ කට වචනෙට. එහෙමනම් ඔන්න ඔය ගණන ගෙවලා නිදහස් වෙයන් මොදියෝ. හ්ම් මම යනවා. අද මට රාජකාරී වගේක් කරන්නටත් තියෙනවා. මේකත් රාජකාරියක් ආරච්චිද. මේක ලොකු වංචාවක්. හොරකමක්, රැවටීමක්. මේක පැමිණිල්ලක්. <laughs> පැමිණිල්ලක්. ගම්මුලා දෑනියට නීතිය උගන්වන්නට එපා මුදියෝ. ඒක ඒ කාර්යයිතිකාරයයි ඒක සෙපරයාරු කරපු මේ මෙකැනිසුයිගේ ප්‍රශ්නයක්. ඔව්. ඉතින් කාටද කියන්නේ මේ අවනඩුව? බොලන් ආරච්චි මස්සිනා. මගේ කට වචන හින්දා නේද සුවාරිස් උඹේ බෑනවෙන්ට ඉන්න මිනිහාගේ කසිකබල් කාර් කටුව දුවන්ට හදලා දුන්නේ. මං කෙරුවේ ලොකු උදව්වක් මස්සිනා. ඒක උදව්වක් වෙන්නේ ඒ ගාස්තුව ගෙව්වාමයි මුදියෝ. ඔන්න ඔය ගණන කියලා දාපන්. ආ. අර රැකගෙන ඉන්න ගොරෝසු බාස් පිටත් කරනවාද කියලා දාලා මිනිහා අමාරු කාරේ. සල්ලි ගෙවි නැත්නම් මේ කඩේ කුඩු කරලා දායි ඔය මිනිහා. <laughs> ඒ වතාවත් මං කෙලින්ම යනවා පොලිසියට. මේ අහනවා ආරච්චිලා. බොලා මගේ පුතා සිරිමල්ව බෑන කරගන්න කොහෙත්ම කැමති වුණේ නැහැ. ඒ යෝජනාව අහක දාලා දිගා මඬුල්ලට රිංගලා හොයාගත්තු ඒ අලුත් බෑනන්ඩිගේ හැටි දැක්කද? ඈ ඇයි කල්පනා කරන්නේ? දැක්කා නේද සිරිමල් යන්නේන අලුත් කාර්වල ලස්සන. ඒ වගේද සිරිමල්ගේ බිසිනස්. ඉව්වගෙන් දැන් දවසට ලස්ස ගණන් සල්ලි වහිනවා. හරි. හරි කීව? ඔව්. මං ඕන දෙයක් කරන්නම් ආරච්චි මස්සිනේ. සිරිමල්ගේ කටේත්තට හරි කියාපු හින්දා ඔය කටි. ඒ හරි කියන වචනේ කියනකල් මං බලන් හිටියේ. නෑ නෑ නෑ නෑ මෙහෙම මං හරි කියලා කියන්ට ගියේ මෙයා. හරි එහෙමනම් මං යන්නම් කියලයි. උඹ ඊට කලින් කට දැම්මනේ. මුදලාලි අර ගොරෝසු බාසුන් නැහැ අහනවා කාර් එක හදාපු එකේ සල්ලි දෙනවද? නැත්තම් ඒ කාර් එක අයිතිකාරය හරි එයාගේ මාමන්ඩි හරි ඉස්සරහට එවනවද නැද්ද කියලා. ඔන්න දිගමඬුල්ලේ බෑනන්දියා කරලා ගිය කපටිකමේ තරම දැන් ඒ ගාස්තුව ගෙව්වේ නැත්තම් ගොරෝසු බාස් නිකන් ඉන්නේ. අර පේනවද මිනිහාගේ උසමහත? ඈ? පේනවද මිනිහාගේ මූණේ තියෙන රෞද්‍රකම? ලෝක යුද්ධයක් ආවොත් මේ ගොරෝසු බාස් යුද ප්‍රමිනේ ඉස්සරහින් නිකන් හිටවලා තිබ්බත් ඇති. ඒ තරම් භයානකයි මිනිහාගේ මූණ. ඔන්නෝයි මුදල ගෙවලා දානවා. හරි හරි හරි ගොරෝසුවට බය නම් මිනිහාගේ ගාස්තුව ගෙවලා නිදහස් වෙයන් මොදියෝ නැතිනම් උඹයි වැරදිකාරයා වෙන්නේ ඔය ඔය ඇයි බලන්න ආරක්ෂිමත් සීලා මේ ගාස්තුව ගෙවන්න ඕනේ උඹයි උඹේ අලුත් බෑනන්දියට මං උදව් කරන්ට ගියේ උඹේ නම්බුව තියාගන්න නේද ඈ කවුද බොට කීවේ මගේ නම්බුව තියන්න කියලා ඈ මම යනවා යන්ට බලයන් මස්සලා බොට තේරෙයේ අලුත් මනමාලය ආයෙත් මේ පලාතේ පස් පාගන්ට එන්නේ නැතිකොට <laughs> කොහොමද මං ගහපු කැටේ ඒ මංගල්‍ය කම්මුතුයි දැන් තියෙන්නේ කොහොම හරි මගේ කොල්ලා ගෙනල්ලා පිසෝව යාළු කරගන්න ඉඩ දෙන එකයි <laughs> අන්න අන්න මගේ සිරිමල් පුතා නෑ නෑ ඒ අර කැඩිච්ච කාර් එකයි ති මහත්තයා ඈ සල්ලි කොලකොටකුත් අරන් ආ අන්න ඇවිත් බාස්ට සල්ලි දීලා ආරච්චි මහත්තයාව කාර් එකේ නග ගන්නවා ආ ආ දෙන්නම යනවා මුවන් පැලස්ස. අද මුවන් පැලස්සේ රඟපෑවෝ සෝමසිරි චන්දසේන, විජේරත්න වරකාගොඩ සමග කමල් දේශප්‍රිය. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදලනායක සෝමරත්න ලියන මුවන් පැලස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනය.